තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. පසුගිය ධර්ම දේශනාවේදී අපි අවසන් කළේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව එක ඉන්ද්‍රියක් විභාග කරලා ඒ චක්කු ඉන්ද්‍රිය පිළිබඳව පසුගිය දේශනාවේ සඳහන් කළා ඉන්ද්‍රිය 22ක් තියෙනවා ඉන්ද්‍රිය කියන්නේ කර්මයට අධිපති කර්මයයි. කිසිම කෙනෙකුට ඒකේ බාහිරකාරත්වය ගන්න පුළුවන් කමක් නැහැ. දෙමව්පියන්ට බෑ දරුවගේ ඒ ඉන්ද්‍රියන් පාලනය කරන්න. දරුවන්ට බෑ දෙමව්පියන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්න. ඒ කියන්නේ කර්මය. සහෝදරයන්ට බෑ සහෝදරයන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්න. ඥාතීන්ට බෑ ඥාතීන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරන්න. ඒ නිසා අද දේශනාව ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳවයි. එhmenan ඉන්ද්‍රියන් පිළිබඳව අද දේශනාව ඒ චක්ක ඉන්ද්‍රිය පිළිබඳව පසුගිය දේශනාවේදී පැහැදිලි කළ අවසානයේට අද ඉතිරි ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දේශනා කරනවා. සෝත ඉන්ද්‍රිය. සෝත කිව්වේ කනට. ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. එතකොට කන මගේ කියලා හිතුවත් වැරදි මගේ කියලා දැක්කත් වැරදි. කනයිති කර්මයට. ඒ නිසා තමයි ඉන්ද්‍රිය කියන වචනේ ඔකට දීලා තියෙන්නේ තථාගතයන් වහන්සේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය. කවුද නායකත්වය? ස්වාමියාට බෑ ස්වාමි දියණියගේ සෝත ඉන්ද්‍රිය පාලනය කරන්න. ස්වාමි දියණියට බෑ ස්වාමියාගේ සෝත ඉන්ද්‍රිය පාලනය කරන්න. දරුවන්ට බෑ දෙමව්පියන්ගේ සෝත ඉන්ද්‍රිය පාලනය කරන්න. දෙමව්පියන්ට බෑ දරුවන්ගේ සෝත ඉන්ද්‍රිය පාලනය කරන්න. කවුද එහෙනම් පාලනය කරන්නේ? කර්මය. ඒ නිසා තමයි ජාතියෙම කන් ඇහෙන්නේ නැති පුච්චලයෝ ලෝකේ පහළ වෙන්නේ. සමහර කෙනෙකුට ඉපදිලා වසර කීපයක් යනකොට කන් ඇහෙන්නේ නැතු වෙනවා. සමහර කෙනෙකුට අවුරුදු 20ක් 25ක් යනකොට ඒ ශ්‍රවණ ශක්තිය නැති වෙනවා. ශ්‍රවණ ආධාරකයක් ගහගෙන ඉන්නවා කනේ ඇතුලේ. ඒකෙන් අහන්නේ. හරියාකාරව ඇහෙන්නේ නැහැ කියලා. සමහර කෙනෙකුට අවුරුදු 30 40 දී සිද්ධ වෙනවා. සමහර කෙනෙකුට අවුරුදු 60 70 දී සිද්ධ වෙනවා. ඇහිම අඩු වෙනවා. කියනවා මට දැන් කන් දෙක ඇහෙනවා අඩුයි. එතකොට කවුද ඔක පාලනය කරේ? මට ඇහෙනවා අඩුයි කිව්වා නම් ඒක මගේ එකක්. මගේ එකක් නම් මම කවදාවත් කියන්නේ නැහැ මට දැන් ඇහෙනවා අඩුයි කියලා. ඇයි? පාලනය මගේනේ. එහෙනම් මට පාලනයක් නැහැ. කවුද එතකොට පාලනය කරන්නේ? අධිපති කවුද? කර්මය. හැබැයි ඔක හිතනවා මගේ. මට අයිති කියලා. එහෙම හිතුවොත් මිත්‍යා සංකප්ප. ඔක මගේ මට අයිති කියලා දැක්කොත් මිත්‍යා දිට්ඨිය. ඔක කර්මයට අයිති කියලා හිතුවොත් සම්මා සංකප්ප. නිවැරදිව හිතනවා. ඔක කර්මයට අයිති කියලා නුවණින් දැක්කොත් සමාධිටි. එහෙනම් නිවැරදිව දකින්න නිවැරදිව හිතන්න නම් කොහොමද හිතන්න ඕනේ? සෝත ඉන්ද්‍රිය හැවත් කන පිළිබඳව නැවත ආයි හිතනවා නම් කොහොමද හිතන්න ඕනේ? මගේ කියලා හිතුවොත් දික්කියට වැටිලි ඉවරයි. වැරදි දර්ශනයකට වැටිලි ඉවරයි. කර්මයට අයිති කියලා හිතුවොත් කර්මයට අයිති කියලා දැක්කොත් හැබැයි ඒ ස්වභාවය තාම සිතේ හරියටම ස්ථාවර වෙලා නැහැ නේ. ඒ නැති නිසා කන මගේ කියලා කියනවා. එහෙම හිතනවා. ඒ සිතුවිල්ලත් වැරදි, ඒ දර්ශනයත් වැරදි. එහෙනම් කාටද අයිති? කර්මයට අයිති. පාලනය කරන්නේ කර්මය. කණෙන් කරන්නේ බාහිර ශබ්ද ශ්‍රවණය කරන එක. කණෙන් කරන්නේ බාහිර ශබ්ද ශ්‍රවණය කරන එක. ඒ ශ්‍රවණයට උපකාර වෙනවා. මූලිකත්වය aran තියෙනවා. ප්‍රධානත්වය අරගෙන තියෙනවා. එයා නැතුව ශ්‍රවණය කරන්න අහන්න බෑ. එයා හරියට පිළිහිටලා නැත්තම් අහන්න බෑ. සමහර අය අවුරුදු 80යි 90යි ඒත් ශ්‍රවණ ශක්තිය එහෙම නැත්නම් ඇහෙන ස්වභාවය හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. සමහර කෙනෙකුට වයස අවුරුදු 15 20 දෙත් නැති වෙලා තියෙනවා. එහෙනම් අයිති කාටද? කවුද මේ පාලනේ අරගෙන තියෙන්නේ? එහෙනම් මින් ඉදිරියට හිතන්න ඕනේ කාට අයිති කියලාද? හිතන්නත් ඕනේ විතරක් නෙමෙයි දකින්නත් දකින්නත් ඕනේ. ඒතොර නිවැරදිව හිතනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අයිති කොටස වැඩෙනවා. නිවැරදිව දකිනවා සම්මාදිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය වැටෙනවා අනිත් වැඩෙනවා අනිත් අංගය. ඒ වැඩෙන්නේ ප්‍රඥාව. අවශ්‍යම කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවට උපකාර පිණිසයි සමාධිය තියෙන්නේ. සමාධියට උපකාර පිණිසයි සීලය තියෙන්නේ. සීලය සමාධියට උපකාර වෙනවා. සමාධිය ප්‍රඥාවට උපකාර වෙනවා. සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. එකඟ වූ සිතින්, තැන්පත් වූ සිතින් තමයි මේ පරීක්ෂණය කරන්නේ. ප්‍රේන්ද්‍රිය කිව්වේ කර්මයයි. එහෙනම් කන එනිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අස පුරාණ කර්මයක්. කන පුරාණ කර්මයක්. හැබැයි අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. මින් ඉදිරියට හිතන්නත් ඕනේ. මින් ඉදිරියට දකින්නත් ඕනේ. ඒ ආකාරයට. යම් ආකාරයකින් ඒ ශ්‍රවණ ශක්තිය, එහි මේ ශක්තිය දුර්වල වුණොත් කලබල වෙන්න එපා. අඬන්න එපා. ශෝක වෙන්න එපා. කනගාටු වෙන්න එපා. ප්‍රතිකර්ම තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්ම තියෙනවා. හැබැයි මේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්ම වලට ඇහුම්කම් දෙන අයත් ඉන්නවා. ඒ ප්‍රතිකර්ම වලින් සුව වෙන අයත් ඉන්නවා. හැබැයි ප්‍රතිකර්ම වලින් සුව කරන්න බැරි අයත් ඉන්නවා. දොස්තර මහත්තයා කියන බෑ. මේ ඉන්ද්‍රිය සම්පූර්ණ දුර්වල වෙලා තියෙන්නේ. විකෘති වෙලා තියෙන මේක නැවත හදන්න බෑ. කියලා කියනවා. හදන්න බෑ. ඒක ඇත්ත. ඇයි ඒ? ඒතර දොස්තර මහත්තයාට හදන්න බැරි නම් කාටද හදන්න පුළුවන්? කාටවත් හදන්න බෑ. ඇයි හදන්න බැරි? කර්මයට අයිති එක කර්මයේ විසින් හැදුවා, කර්මයේ විසින් පාලනය කරනවා, කර්මයේ විසින් තීරණය කරනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඔබට ඉන්ද්‍රිය ධර්ම හැටියට. කර්මය අයිති. එහෙනම් ඊට පස්සේ දකින්න ඕනේ කන මට අයිති එකක් නෙමෙයි. හිතන්නත් ඕනේ මට අයිති එකක් නෙමෙයි, මගේ එකක් නෙමෙයි. කර්මයට අයිති එකක් කියලා හිතන්නත් ඕනේ කර්මයට අයිති එකක් කියලා දකින්නත් ඕනේ නාසයත් ඒ වගේ ඒකට කියන්නේ ගාන ඉන්ද්‍රිය ගාන කියන්නේ නාසය ඉන්ද්‍රිය කියන්නේ කර්මයට ඒතර නාසය කියන්නේ කර්මයක් ඔව් සමහර අයගේ හරි ලස්සනට තියෙනවා සමහර අයගේ විකෘති වෙලා තියෙනවා ඇයි ඒ විකෘති උනේ ඒ තමයි කර්මය විසින් නිර්මාණය කළා කියලා කියන්නේ. කුස රජුරුවන්ගේ නාසය කැවුමක් වගේ වුණා ඔයත් දන්නවා ඒක. ඇයි එහෙම වුනේ කියලා. මොනේ මූණ මැද්දි කැවුමක් වගේ වුණා. ඒකෙන්නේ අවලක්ෂණ උනේ. ඔව්. එතකොට මේ මොකක් හින්දාද? කර්මයක ප්‍රතිඵලයක් හින්දාද? ඔව්. එහෙනම් ගාන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි නාසයයි ති කර්මයට මටයි තියෙන්නේ හැබැයි අපි එහෙම හිතුවොත් මට අයිති කියලා මට අයිති කියලා දැක්කොත් මගේ කියලා දැක්කොත් මිත්‍යා දිට්ඨි මගේ කියලා හිතුවොත් මිත්‍යා සංකප්ප. මේක කර්මයට අයිති කියලා හිතුවොත් කර්මයට අයිතිම කියලා දැක්කොත් එතකොට එයා අකුසල කර්ම කරන්නේ නැහැ පිළිබඳව. ඇස මට අයිති කියලා ගත්තොත් එයා කර්ම කරනවා. කර්මයට අයිති කියලා ගත්තොත් කර්ම කරන්නේ. කන කර්මයට අයිති කියලා ගත්තොත් කර්ම කරන්නේ නැහැ. නාසය කර්මයට අයිති කියලා ගත්තොත් කර්ම කරන්නේ නැහැ. චිවහා ඉන්ද්‍රිය දිව චිවහා ඉන්ද්‍රිය දිව අයිති කාටද? කර්මයට. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. එහෙනම් සමහර කෙනෙක් කුඩා කාලේ ඉඳලම ඒ ජීව ඉන්ද්‍රියෙන් අවසාන මොහොත දක්වාම ඒ රසය වින්දනය කරනවා සමහර කෙනෙක්. සමහර කෙනෙක් යම් රෝගාබාධයක් නිසා මුඛයෙන් ආහාර ගන්න බෑ බටයකින් ආහාර ගන්න. බටයක් දාලා තිනවා. නාසයෙන් හරි මේ බෙල්ල ප්‍රදේශයෙන් විදලා පුනීලකින් ආහාර වක් කරනවා. බ්ලෙන්ඩ් කරලා දියර වර්ග දැකලා තියෙනවා ඔව් ඒතර ඇයි ඒ ඒ දිව පිළිබඳව කරලා තියෙන කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා තමන් කරලා තියෙන පෙර සංසාරයේ අකුසල කර්මයක් ඒක ප්‍රතිඵල භුක්ති විඳිනවා එහෙනම් දිව කියන එක මගේ කියලා හිතුවොත් මට අයිති කියලා හිතුවොත් මිත්‍යා සංකප්ප මිත්‍යා දිට්ඨි කර්මයට අයිති කියලා හිතුවොත් කර්මයට අයිති කියලා දැක්කොත් සම්මා සංකප්ප සම්මා දිට්ඨි. යනිත් ඉන්ද්‍රිය. ඒකාව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය. කාය ඉන්ද්‍රිය කියන්නේ ශරීරෙට. ද ශරීරය මගි. ශරීරය මට අයිති. ඉතින් මට අයිති නම් කවදාවත් ඔගේ කෙස් ටික ඉදෙන්න බෑනේ. හැම රැලි වැටෙන්නත් බෑනේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වෙන්නත් බෑනේ. වකුගඩුව නරක් වෙන්න බෑ කවදාවත්. අක්මාව, පිත්තාශය, පෙනහලු, හෘද වස්තු දුර්වල වෙන්න බෑනේ ඔක මගින. ඒ මට ඕන විදිහටනේ මගේවා තියෙන්න ඕනේ. දැන් නිවසවත් එහෙම මගේ නම් මට ඕන විදිහටනේ තියාගෙන ඉන්නේ. දැන් ශරීරයත් එහෙම තියාගන්නකො. දැන් එහෙම තියාගන්න පුළුවන්ද? එහෙනම් මගේ එහෙනම් කාටදයිද? කර්මයටයි හැබැයි කතා කරන්නේ මගේ. හිතන්නේත් මගේ. එහෙම හිතනවද මගේ කියලා හිතනවද මට අයිති කියලා හිතනවද මිත්‍යා සංකප්ප. මට අයිති කියලා දකිනවද මගේ කියලා දකිනවද මිත්‍යා දිට්ඨි. කර්මයට අයිති කියලා හිතනවද සම්මා සංකප්පය. කර්මයට අයිති කියලා දකිනවද? එහෙනම් ශරීරය දකින්න ඕනේ. කොහොමද දකින්න ඕනේ? කර්මයට අයිති. ඒතර යම් කිසි කෙනෙක් අංගවිකල පුච්චලේ දැක්කොත් උප්පත්තියේම අංගවිකල පුච්චලේ කම්මටයි තාත්තට එහෙම එකක් නැහැ. අම්මයි තාත්තයි හොඳ ඉන්ද්‍රියන් සම්පූර්ණයි හොඳට ඇවිදිනවා කරනවා එහෙම ඉන්නවා. හැබැයි දරුවා අංගවිකලයි. ඉන්නවද? එනවා. ඒතර එහෙම කෙනෙක් දැක්කම අපි මොකද්ද හිතන්න ඕනේ? නිවැරදිව හිතනවා නම්, නිවැරදිව දකිනවා නම් කොහොමද දකින්න ඕනේ? කොහොමද හිතන්න ඕනේ? සමහර පුච්චලෝ ඉන්න ඒ පුච්චලයන් දිහා ටිකක් අවඥාවෙන් කියන්නේ පහත් කළ බලනවා පහත් කළ හිතන අයත් ඉන්නවා. කවදාවත් හිතන්නත් එපා. කවදාවත් ඒ විදිහට කතා කරන්නත් එපා. කවදාවත් ඒ විදිහට දකින්නත් එපා. හිතන්න ඕනේ. නිවැරදිව හිතනවා නම් නිවැරදිව දකිනවා නම් හිතන්න ඕනේ දකින්න ඕනේ මෙයා පෙර සංසාරේ කරපු අකුසල කර්මය මේ. ඒකේ ප්‍රතිඵලයි මෙයා භුක්ති විඳින්නේ. අනේ පව්. මෙයා මේ තථාගත ධහම දන්නේ ඒ තථාගත ධහම නිවැරදිව පිළිපැද්දේ නැහැ. ඒ නිසා යක් කයින් කර්ම කළා. ප්‍රාණඝාතය කරන්න ගියා. සතා මැරුන්නේ සතාගේ කකුලක් කැඩිලා සතා දිව්වා. එතකොට සතා මැරුණේ නැහනේ. සතාගේ කකුලක් කැඩුනා. දැන් උප්පත්තියේම කකුලක් නැහැ. හැබැයි හරියට පොළවේ තියන්න බෑ. ඒ සතාගේ කකුල් දෙකක්ම කැඩුවා. උප්පත්තියේම ඇවිදින්නම බෑ. බිම දිගේ ඇදි ඇදි යන අය දැකලා තියෙනවා. දැකලා තියෙනවා. සදහටම රෝද පුටුවේ යන අය දැකලා තියෙනවා. යම් පුච්චලයේ අතක් කැඩුවා පොල්ලකින් ගහලා. පැලයිනි වැටට රණ්ඩු වෙන කාලෙනේ. පැලයිනි වැටට රණ්ඩු වුණා. එක බඩවැල කඩාගෙන අපේ සහෝදර එහෙමත් ඉන්නවා. පොල්ලක් ගත්තා ගැහුවා. අතක් කැඩුනා. දැන් ඊගාවට මොකද්ද වෙන්නේ? දකින්න. එතකොට එහෙම අතක් නැතිව ඉන්නවනම් අතක් පණ නැහැ උප්පත්තියෙම. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? අපි නිවැරදිව හිතනවා නම් නිවැරදිව දකිනවා නම් සම්මා සංකප්ප සම්මා දිට්ඨි. ඒ කියන්නේ ප්‍රඥාව තුලින් අපි හිතනවා නම් දකිනවා නම් එයා කරලා තියෙන කර්මය හිතන්නේ. එයා පෙර සංසාරේ මේ බුදුදහම පිළිබඳව එයාට අවබෝධයක් නැහැ. එයාට දැනීමක් තිබ්බේ නැහැ. අනවබෝධයක් තිබ්බේ. ඒ අනවබෝධය තුල එයා කයෙන් අකුසල කර්ම කළා. ඒ අකුසල කර්ම ප්‍රතිඵලයක් එයා භුක්ති විඳින්නේ අනේ පව්. එයාට මේක කියලා දෙන්න ඕනේ. එයාට මේක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක මෙයාට පහදලා දෙන්න ඕනේ. එයා ගැන අව탁ෂේරු කරන්න එපා. එයාව පහත් කරලා කතා කරන්න එපා. ඒ පවුල අයට නිඳා කරන්න එපා. අපහාස කරන්න එපා. ඊගා භවයේ Tamanට ලැබෙනවා. එහෙනම් කය කියන එක නිවැරදිව හිතනවා නම් නිවැරදිව දකිනවා නම් සම්මා සංකප්පයෙන් හිතන්න ඕනේ සම්මා දිට්ඨියෙන් දකින්න ඕනේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? කෙනෙක් ලස්සන වෙලා ඉන්නවා. කෙනෙක් අවලස්සන වෙලා ඉන්නවා ශරීරේ. ඉන්නවනේ එහෙම. ඇයි ඔය අවලස්සන වෙලා ඉන්නේ ලස්සන වෙලා ඉන්නේ. කාය ඉන්ද්‍රිය ගැනයි මේ කියන්නේ. එතකොට අධිපති කවුද? පාලනය කවුද? කර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය කියන එක. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. නිකං අකුසලයක් නෙමෙයි අකුසල මූලයක්. අකුසල හටගන්න මූල ධර්මයක් ද්වේෂය කියන එක. තරහ කියන එක. ඒතර මේ දේශය තරහ ක්‍රෝධය කියන එක සිත්වල පවතිනවා. අනාගාමි මාර්ගයට එනකම්ම තියෙනවා. සෝවන් වෙච්ච කෙනාටත් තියෙනවා. සක්‍රුදාගාමි වෙච්ච කෙනාට ටිකක් තුනී වෙනවා. අනාගාමි මාර්ගයේදී තමයි කො නැති වෙන්නේ. එතකම්ම තියෙනවා. මට තරහ යන්නේ නැහැ කිව්වොත් අමූලික බොරු. එනගේ අනාගාමි කෙනෙක්. තේරෙනවද? නියත වශයෙන්ම තරහ යන එක ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තරහ ක්‍රෝධය ජීවිත කාලයෙන් වැඩිපුර පවත්වනවා. එතකොට ඊගාව භවයේ උපදිනකොට ශරීරේ රූප කලාප විකෘති අවලස්සනයි. ලස්සන ඇතුළක ඉන්නවා. උපත්ති ඉඳලම. ඇයි? යලා දේශය තරහ ක්‍රෝධ වෙනුවට වැපුරේ මෛත්‍රියයි කරුණාවයි. කරුණා මෛත්‍රී දෙක සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ මුහුණ පැහැපත්ද නැද්ද? දේශය තරහව ක්‍රෝධය සිතට ඇතුල් වුණාම මුහුණ ලස්සනයිද? අව ලස්සනයි. ඉතින් බලන්නකෝ. එතකොට කාය ඉන්ද්‍රිය අධිපති වෙලා තියෙන්නේ කවුද? ආ. හැබැයි ශරීරය මගේ. මට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තමන්ට අයිති එකක් නෙමෙයි ඕක කර්මයට අයිති එකක්. ඒ නිසා තමයි ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. එහෙනම් හදාගත්තේ කවුද? සත්තු මැරුවා උපදිනකොටම කුසේදීම මරණය උරුම කරගෙන එන්නේ ගර්භාෂයෙන් එළියට එන්නේ මලකුණක්. දැකලා තියෙනවා. ආයි ගෙදර එන්නේ බබා හම්බෙන්නේ ස්පිරිතාලයට ගෙනිච්චාට ගෙදර එන්නේ හිස් අතින්. එහෙමයි නැද්ද? ඇයි ඒ? ප්‍රාණගත කුසලයේ විපාකය. එහෙනම් කාය ඉන්ද්‍රිය ඒතකොට මට ඕන විදිහටද තියෙන්නේ? සමහර අවස්ථාවල වෙනවා. කියනවනේ. ඔය රණ්ඩු සරුවල් වෙනකොට එහෙම කියනවා සමහර අය. ඔව්. ඔයාලට පුළුවන් නම් අපිටත් පුළුවන්. ඔයාලට කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න අපිටත් පුළුවන් යමක් කරන්න. හැබැයි අපිට කෙරුවොත් නඹලවත් මරාගෙන මැරෙන්නේ අපි. රණ්ඩු වෙනකොට එහෙම කියනවද? කියනවා. එතකොට මේ සිතුවිල්ල ඇතිව යාගේ සිතුවිල්ල පෝෂණය වෙනවා සිතේ වෛරයෙන් බලන්නේ පවුල දිහා. ඒ gedara දිහා බලන්නේ වෛරයෙන්, තරහෙන්, ක්‍රෝධයෙන් බලන්නේ. ඒ සිත පෝෂණය වෙනවා. සිත වැඩෙනවා. මරණසන මොහොතේ සිතුවිල්ල එන්නේ. අරුන් මරාගෙන මැරෙන්න ඕන කියලා කියවනේ වචනේ වචී කර්මයකට කියන්නේ. වචනෙන් කරගත්ත කර්මයයි. ඒ ගෙදර ඉන්න කාන්තාවගේ ගර්භාෂය පිළියෙල වෙලා තියෙන දරුවෙක් පිළිසිඳ ගන්න සුදුසු ආකාරයට. මෙතනින් චුත වෙනවත් එක්කම අර කාන්තාවගේ කුස පිළිසිඳ ගන්නවා. දැන් කවුද වාවේ? ඇයි වර මුලින් කියවනේ මරාගෙන මැරෙනවා කිව්ව එක නා තමයි ඇවිල්ලා ඉන්නේ. හැබැයි දැන් සතුටෙන්ද බාර අරන් තියෙන බාරග අරගෙන තියෙන්නේ අසතුටෙන්ද? සතුටෙන්ම බාරගත්තා. දරුවේ පිළිසිඳ ගත්තාම අසතුට වෙන්නේ කවුද? සතුටුයි. හැබැයි දරුවෝ උපදිනකොට අම්මත් මැරෙනවා දරුවත් මැරෙනවා. දැකලා නැද්ද එහෙම එකක්? අන්න මරාගෙන මැරුණා. දැන් තේරෙනවද? <laughs> ආ ඉඩමට වස්තු වලට සම්පත් වලට තණ්හාව ඇතිව රණ්ඩු සරුවල් වෙලා ගහ බැනගෙන කයෙන් අකුසල් කරනවා වචනයෙන් අකුසල් කරනවා සිතින් අකුසල් කරනවා දේශය තරහ ක්‍රෝධ වෛර දැන් බලන්න එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හරිද හරිද එහෙනම් කාය ඉන්ද්‍රිය කය මට අයිති මගේද කර්මයට අයිති කර්මයගේද දකින්න ඒ විදිහටම ඒකයි යම් කිසි කෙනෙක් දැක්කත් එයා පිළිබඳව අපහසෙන් බලන්න එපා එතකොට බලන්න ධර්මයට අනුකූලව ඔයත් ධර්මයේ දන්නවද තේරුම් අරන් තිනවා අවබෝධ කරන් තිනවා එයා ඒ ස්වභාවයටපත් වෙලා තියෙන පෙර සංසාරي කරගත්ත අකුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ ප්‍රතිඵලය යබුක්ති විඳින්නේ අනේ යාට ඒක ඒක යාට තේරුම් කරලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ අපිට පුනර්භවයක් තියෙනවා නැවත භවයක් සකස් වෙනවා මේවා මේ විදිහට හැසිරෙන්න මේ විදිහට ජීවත් වෙන්න කයෙන් කුසල් දහම් සිද්ධ කරන්න වචනයෙන් කුසල් දහම් සිද්ධ කරන්න සිතින් කුසල් දහම් සිද්ධ කරන්න ඔය අකුසල කර්මයේ විපාකය මේ භවයේ මෙතනින් අවසන් වෙන්නත් පුළුවන් හැබැයි තව ආත්ම භව 100ක් තියෙන්නත් පුළුවන් තව ආත්ම භව 100ක් ඒ විදිහට ප්‍රතිසන්දි ගන්නත් පුළුවන් නැත්නම් ආත්ම භව 500ක් ඒ විදිහට ප්‍රතිසන්දි ගන්න පුළුවන්. අංග විකලත්තේ. විකෘති. කායේන්ද්‍රිය. කැමති දේවට කවුරුත් කැමති නැහැ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මය අපට පැහැදිලි කරන්නේ. එහෙනම් කායේන්ද්‍රිය ඊට පස්සේ මගේ කියන්න එපා. මගේ කිව්වොත් මගේ කියලා හිතුවොත් මගේ කියලා දැක්කොත් මිත්‍යා සංකප්ප මිත්‍යා දිටි. කර්මයට අයිති කියලා හිතුවොත් කර්මයට අයිති කියලා දැක්කොත් සම්මා සංකප්ප සමාධිටි අන්න එනවා අපි ප්‍රඥාවට. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිවැරදි මඟ අපි විවෘත කරගත්තා. ප්‍රඥාව. ඊගාර්තින ඉන්ද්‍රියන් හතරක්. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ස්ත්‍රීන්ද්‍රිය. ස්ත්‍රීන්ද්‍රිය කියන්නේ ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ. ඒකට කියනවා ස්ත්‍රීන්ද්‍රිය. මගේ මටයි ති. ඒ ස්ත්‍රීත්වය ලැබූ ජීවිතය මගේ මටයි ති. ඉන්ද්‍රිය කියන වචනේ කර්මයයි. එතකොට එහෙනම් ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක කොහොම ලැබුණ එකක්ද? කර්මදායදෝ. කර්මයෙන් ලැබුණ එකක්. කර්මයටයි තියෙක. එහෙනම් ස්ත්‍රියක් වශයෙන් ඉපදුනේ ඇයි? කාන්තාපක්ෂයේ කවුරුවත් කැමති නෑ ස්ත්‍රීත්. ඇයි? පුරුෂයෙකුට නැති කාන්තාවකට විතරක් උරුම දුක් පහක් තියෙනවා. පිරිමි කෙනෙකුට නැති කාන්තාවකට විතරක් උරුම දුක් පහක් තියෙනවා ස්ත්‍රියකට. ස්ත්‍රියකට තියෙන දුක් පහ පළවෙනි එක තමයි කාන්තාවක් අසප් වෙනවා. පුරුෂයෙකුට නැහැ. ඒ පළවෙනි දුක. කාන්තාව පුරුෂයෙකුට නැති කාන්තාවකට විතරක් උරුම තවත් දුකක් තියෙනවා ගැප් ගන්නවා. තියෙනද? පුරුෂයෙකුට නැති කාන්තාවකට විතර උරුම තවත් දුකක් තියෙනවා. දරුවන් බිහි කරනවා. බිහි කරනවා නේද? පුරුෂයෙකුට නෑ. ඒ වේදනාව විඳින්න ඕනි කාන්තාව. ඒතර පුරුෂයෙකුට නැති කාන්තාවකට විතර උරුම තව දුකක් තියෙනවා. දරුවන් හදන්න ඕනේ අනිත් අයට යටත් වෙන්න ඕනේ. ඒ වගේම පුරුෂයෙකුට නැති කාන්තාවකට විතර උරුම තවත් දුකක් තියෙනවා. නන්නාඳුන පලාතකට නන්නාඳුන තැනකට දී ගන්න වෙනවා. හරිද? තියෙනවා. ඒතර ස්ත්‍රී ඒ ස්ත්‍රීත්වය ලැබුණේ කොහොමද? හැබැයි ඔක මගේ මට අයිති. නෑ ස්ත්‍රීන්ද්‍රිය. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කාමයේ වර්ධව හැසිරීම ස්ත්‍රීත්වය ලබන්න හේතුවක්. පුරුෂෙක් කාමයේ වර්ධව හැසිරුණොත් එයා සංසාරේ දීර්ඝ කාලයක් ස්ත්‍රීත්වයමයි උපදින්නේ. ඒ කාලය තුල නපුංසක වෙලා උපදිනවා. ස්ත්‍රියත් ඒ වගේ. ତර මගේද? ස්ත්‍රීත්වය මගේද? ද කර්මයකට. කර්මයටයි තියෙක. දැන් මේ භවය ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? ඊගාවට. භවයක් ලැබුණොත් පිරිමි භවයක්. ඔව්. ඇත්ත ඒක. ප්‍රාර්ථනා කරනවා. ඒක සත්‍යයක්. එහෙනම් හැබැයි ඒතොර ප්‍රාර්ථනා කරපු එකද ලැබිලා තියෙන්නේ? නැහැ. වෙනත් එකක්. එහෙනම් කාටද අයිති? ඒ නිසා තමයි ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරේ ස්ත්‍රීන්ද්‍රිය. කුඩා කාලේ ඉඳලම තියෙන වෙනසක් ස්ත්‍රිය වඳුන ගන්න. හැලිවලන් වලින් සෙල්ලම් කරන්නේ. මැහුම් ගෙතුම් කරනවා. ස්ත්‍රී ක්‍රියාවන් තියෙනනේ. ගමන තියෙනවා. කාන්තා ගමනක් තියෙනවා වෙන. එහෙනම් පුරුෂේන්ද්‍රිය පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ පුරුෂ ඉන්ද්‍රිය. ඒතර තමන් පුරුෂයෙක් වෙලා ඉපදුනේ ඕනකමටද? ද කර්මයටද? කර්මයට අනුරූපයි ආවේ. කර්මයට අනුරූපයි ආවේ. ඒ නිසා තමයි ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. එහෙනම් ස්ත්‍රියක් වුණා කියලා අමනාප වෙලා වැඩක් නැහැ. පුරුෂයෙක් වුණා කියලා උඩඟු වෙලා වැඩකුත් නැහැ. ලැබිලා තියෙන්නේ කොහමද? ඒකට අදාළ කර්ම સિદ્ધ කරා නම් ඒ ස්වභාවය ලැබිලා තියෙනවා ඒ ස්වභාවය ලැබුණා. එහෙනම් සංසාරේ ප්‍රාර්ථනා කරන්න ඕන. හැබැයි යසෝදරා නම් ප්‍රාර්ථනා කරේ. නිවන් දකින්නතුරුම බුදු වෙලා නිවන් දකින්නතුරුම වසතානන් වහන්සේගේ භාර්යාව වෙන්න ප්‍රාර්ථනා කරා. එතකොට මේ ප්‍රාර්ථනාවට අනුව පින් කළා ඒක යට ලැබුණා. එතකොට ඒ කර්මයෙන් නෙමෙයි දෙකක් ලැබුණේ. ආ? කර්මයෙන් ලැබුච්ච එකක්. එහෙනම් ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය. මේ ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මේ සියලු ඉන්ද්‍රියන් මේ සියලු කොටස් පාලනය කරන එක. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය මේ සියල්ල පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ සුද්දාෂ්ටක කලාපය සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයට අයිති දෙයක්. හැබැයි ඒ ජීවිත ඉන්ද්‍රිය කියන ඒ සුද්දාෂ්ටක කලාපයට තියෙනවා අනිත් සියලුම කොටස් පාලනය කිරීමේ බලය. ජීවිත ඉන්ද්‍රිය. ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය කරන කර්මය. ඒතර සියලුම ශරීරයේ අනිකුත් සියලුම කොටස් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා ජීවිත ඉන්ද්‍රියට. ඒ කර්මයට. ඒ කර්මය අවසන් නම් ජීවිත ඉන්ද්‍රියේ ශක්තිය අවසන් නම් එයාගේ මරණය එතනදී සිද්ධ වෙනවා. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිත ඉන්ද්‍රියගේ උපච්ඡේදනය. ඒතර ජීවිතය කියන්නේ පැවැත්ම, ඉන්ද්‍රිය කියන්නේ කර්මය. ඒතර කර්මයෙන් පැවැත්වීම. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ආයි හදන්න බෑ. උපච්ඡේදක ඡේදක කියන්නේ අවසන් කරනවා මරණය ඉවරයි. තේරෙනවද? එතකොට පාලනය මගේද? නෑ. ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරන්න. මට පාලනය කරන්න බෑ. එයාගේ බලය, එයාගේ ශක්තිය අවසන්ද? සිත බැහැර කරලා ශරීරය පොළවට පෙරලලා දානවා. එදාට මොකද්ද කියන්නේ? පරලෝ සැපත් වුණා කියනවා. කලුරිය කළා කියනවා. මිය ගියා කියලා කියනවා. එහෙනම් ස්ත්‍රී පුරුෂ ජීවිත අනිත් එක මන මන කිව්ව මනසට සිතට. ඒතර මනස කියන එකත් හටගත්තේ කර්මයෙන්ද? ඉන්ද්‍රිය. ඇයි මනස කියන එක කර්මයෙන් හටගත්තා කියන්නේ? ඒක අර කර්ම දෙකෙන් එකක් නේ අරන් ආවේ. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය ආ විඥාන. ඒතර සංස්කාර දෙකෙන් එකක් අරගෙන ආවේ. සංස්කාර කියන ධර්මතාවයෙන් දෙකක් දෙකක් දෙකෙන් එකක් අරගෙන ආවේ. ඒ හැබැයි කුසල ආරම්මණයක් අපි මම මීට කලින් සඳහන් කළා අපි අරන් ඇවිල්ලා තියෙන කුසල ආරම්මණය. ඒතර කුසල ආරම්මණයක ප්‍රතිඵලයක් හැටියට මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවට දැන් මනුෂ්‍යාත්ම භාවය දුකයි කියලා තාම තේරුන්නේ නැහනේ. සුගතියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මනුෂ්‍යාත්ම භාවයේ සුගතියක්. මන ඉන්ද්‍රිය. එතකොට මන ඉන්ද්‍රිය කර්මයෙන් සකස් වෙච්ච එකක්. හැබැයි ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය. කර්මයෙන් නෙමෙයිද සකස් වුනේ? කුසල කර්ම, අකුසල කර්ම. ඒ දෙකෙන් එකක් ගත්තා. හැබැයි ගිහිලා නවත්තලා නවත්තන්නේ දුක කියන තැන. විඥානපච්චය මේ ටික සම්පූර්ණ පැහැදිලි කරනවා කාංකා විතරන විසුද්ධියේදී. විඥානපච්චය දැන් මේක සුගතියක් නේ. අපි කුසල කර්මයක් කරලා manuss ලෝකෙට ආවා. දැන් හොඳ ආත්ම භාවයක් ලැබලා තියෙනවා. හරිද? හැබැයි එහෙනම් ඕක ගිහිල්ලා නවත්තන්නේ කොතනද කියලා බලන්න. විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතනං සලායතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානං උපාදානපච්ච භව භවපච්ච ජාති දැන් සුගතියක් හදලා දීලා තියෙනවා දැන් හරිද සුගතිය දැන් කොතනද නැවතුනේ දැන් කුසල ආරම්මණයක් අරගෙන මේ භවයට ආවේ ඉතින් එහෙනම් අපි සැප විඳින්න බෑ දැන් ගිහින් නවත්තන්නේ කොහෙද ජාති ජරා ව්‍යාධි භවපච්චය ජාති ජාතිපච්චය දැන් එතනින් එහාටත් යන්න පුළුවන්ද බලන්න දැන් දැන් එතන නවත්තලාද ජරා මරණ ශෝක කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ, දෝමනස්ස. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම. ඉතින් මේක සුගතියන් නම් දැන් ඔතන නවත්තන්න හොඳ නැහැ නේ අප්පා. දැන් නවත්තලා තියෙන්නේ කොහේද? දුක කියන තැන නේද නවත්තලා තියෙන්නේ. සත්‍යද අසත්‍යද? ඒකයි මං කිව්වේ අර සත්‍ය හතරේ නොවෙනස් වෙන බව වෙනස් වෙන්නේ නැහැ මොන ආත්ම භාවය ලැබුවත් ඔක් ගිහින් නවත්තන්නේ අර කියපු කරුණු ටික ළඟ නවත්තන්නේ එහෙනම් මන ඉන්ද්‍රිය මට අයිති එකක්ද කර්මයට අයිති එකක්ද හේතුන්ගෙන් හටගත්තද හේතුන්ගෙන් හටගත්තා අනිත් වේ තමයි සුඛ ඉන්ද්‍රිය සුඛ කියන්නේ සැප වේදනාව දනවන කාය ඉන්ද්‍රිය කායට සැපක් දැනෙනවා සුඛ සැපක් දැනෙනවනේ කයට. ඒ වේදනා චෛතසිකය. ඒකට අධිපති අරගෙන තියෙන්නේ ඉන්ද්‍රිය. සුඛ ඉන්ද්‍රිය. ඒතර සැප විඳිනවා නම් ඒතර සැප කියන සුඛ කියන්නේ සැප, ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. ඒතර සැප විඳින්නේ කර්මයෙන්ද? දැන් මට ඕන විදිහට හම්බෙලා තියෙන්නේ. නෑ. ඉතින් මට ඕන විදිහට හම්බුණා නම් අර එංගලන්තේ මහරජයෙන් බකින්ම මාලිගාවේ ඒ පැත්තේ උපදින්න තිබ්බයි. ඒ ගෙදර උපදින්න තිබ්බයි. දෙහි ගියේ නැත්තේ ඒක. අර සැපේ. ආ. එහෙනම් සුඛ ඉන්ද්‍රිය. තමන් ඒතොර සුඛ කියන්නේ සැප, ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. ඒතොර සැප විඳින්නේ කර්මයට අනුරූපවද නැද්ද? ඒක නිසා තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කිව්වේ. මේ සත්‍ය පින විසින් සැපයට ඔසවලා තිනවා. ඉන්ද්‍රිය අධිපති. ඒතර පින කියන්නේ මොකක්ද? කුසල කර්මය. එහෙනම් සැප විඳින්නේ එහෙනම් තව කෙනෙක් සැප විඳිනවා දැකලා අපි ඊර්ෂ්‍යා කරන්න හොඳද? දැන් අපිට සැප විඳින්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? ආ කුසල් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. හරිද එතකොට? සුඛ ඉන්ද්‍රිය සුඛ කියන්නේ සැප. එතකොට අධිපති කර්මයයි. කර්මයට අනුරූපයි සැප විඳින්නේ. දුක්ඛ ඉන්ද්‍රිය. දුක්ඛ සාගර කියන දුක්ඛ සාගත කාය විඥානි. අනිත් එකට ඉස්සලා කියපේකට කියන්නේ සුඛ සාගත කාය විඥානි. දුක්ඛ සාගත කාය විඥානි. ඒ කියන්නේ කයට දුක් නිරන්තරයෙන් අවුවේ වේලෙනවා, වැස්සට තෙමෙනවා, පින්නට අහු වෙනවා. ඒතොර නිරන්තරයෙන්ම හරියාකාර විඳ ගන්න පුටුවක් නැහැ, නිදා ගන්න ඇඳක් නැහැ. ශරීරයට දුක් නිරන්තරයෙන් ලෙඩ දුක ඉන්ද්‍රිය. එතකොට දුක කියන එක කර්මයෙන් ආපු එකක්ද එහෙම නැත්නම් තම තමන්ට ඕන විදිහටද? කර්මය දුක් ඉන්ද්‍රිය. දෝමනස් ඉන්ද්‍රිය. දෝමනස් දුක් මොසුයි. සමහර කෙනෙකුට නිරන්තරයෙන්ම දුක් මොසුයි ජීවිතය. සමහර කෙනෙකුට නිරන්තරයෙන්ම සොම්නස් සතුටින් ඉන්නවා. සොම්නස් ඉන්ද්‍රිය. ඒතර ඉන්ද්‍රිය කිව්වේ කර්මයයි දුක කිව්වේ දෝමනස කිව්වේ අකමැති දේ. අරමුණු ඉටු වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. අරමුණු ඉටු වෙන්නේ නැති තැන දොම්නස් නේද? දොමනස්යක් එන්නේ. ඒතකොට මේ ඉන්ද්‍රිය කර්මයයි. එහෙනම් ඒ දොම්නස් වැඩිපුර එනවා නම් මොන හේතුවෙන් දෙන්නේ? කර්මය නැමැති හේතුවෙන්. එහෙනම් අපි නිරන්තරයෙන් මානසික පීඩා විඳිනවා නම්, මනසින් විඳවනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? කර්මයේද? ඔව් සමහර පවුල් වලක් තියෙනවා එහෙම නේද? කියනවා සමහර අය. ඔව් මෙයා වගේ කෙනෙක් හම්බුනේ මගේ පෙර කර්මයකට කියලා කියනවා. කියන කියන එහෙම තමයි. නෝන වෙනුනේ කියන මහත්ය වෙනුනේ කියන එහෙම. නැද්ද පවුල් වල? තියෙනවා අනිවාර්යයෙන්ම. ඇයි එහෙම කියන්නේ? එයා වැඩියෙන්ම විඳවන්නේ ධම්නස් දුක්මසු සහගත සිත්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඇවිල්ලා ස්වාමි දියණියට හිරිහැර කරනවා. එහෙම නැද්ද පවුල්වල? ගහනවා බනිනවා. හරි හම්බ කරන දේ දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්නේ දරුවන්ගේ සුඛ විහරණයට දෙන්නේ නේ. ඒවා විනාශ කරනවා. දැන් එතකොට ස්වාමි දියණියට කියවෙන්නෙම නැද්ද වචනේ? මේක නම් මගේ පෙර කියන එක ඇත්ත බොරු නෙමෙයි. ඒ වගේම තමයි ස්වාමි ස්වාමියත් කියන සමහර අවස්ථාවල. ඔය මේ එක්කෙනාට නම් කොච්චර දුන්නත් ඔය සල්ලි ගෙනත් දෙනවා ගෙනත් දෙනවා මොන වෙනවද දන්නේ. ඔය නැහැ කියලා නැහැ කියලා හිට උදේට ඇහුවොත් නැහැ කියලා. දැන් ඒක මොකද්ද ඊට පස්සේ කියනවා දැන් වැඩපොලට ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා කියනවා අනේ මන්ද මා කසාදයක් බැන්දා මේක නම් පෙර කර්මයක් කියලා. කියනවා එහෙම නැද්ද? කියන අය ඉන්නවා. හැම පවුලකම නෙමෙයි. එහෙම තියෙනවා. එතකොට මේ දෝමනස්ස ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. එතකොට දුක්මුසු ස්වභාවයන් එන්නේ. එහෙනම් ඉතින් මහත්යත් එක්ක රණ්ඩු වෙලා වැඩකුත් නැහැ නෝන එක රණ්ඩු වෙලකුත් වැඩක් නැහැ කර්මයට. කර්මයට මුහුණ දෙන එකයි තියෙන්නේ. තේරෙනවද? ඒක විඳින්න තියෙනවා. ඒ පෙර කර්මයක්නේ. එහෙනම් දෝමනස්ස ඉන්ද්‍රිය. ආයතිනා උපේක්ඛා ඉන්ද්‍රිය. උපේක්ෂාව පවත්නවා. මධ්‍යස්තව සිත පවත්වනවා. තියනා නේද එහෙම ස්වභාවයක්. සිතේ මධ්‍යස්ත. ඒ කියන්නේ ධම්මනසුත් නැහැ, සොම්නසුත් නැහැ, සැපත් නැහැ, දුකත් නැහැ. සමහර අවස්ථාවල කියන්නේ දැන් කොහොමද කියලා අපම කියනවා වරදක් නැහැ. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ දුකකුත් නැහැ, සැපකුත් නැහැ, වරදක් නැහැ. ඔව් නැත්තම් කියනවා අපි හොඳින් ඉන්නවා ෂෝක් අපිට දැන් මේ දවස්වල කිසි ගැටලුවක් නැහැ. දැන් එහෙමත් කියනවා. දැන් වරදක් නැහැ කියන්නේ. දුකකුත් නැහැ. සැපකුත් නැහැ. ඒකට කියන්නේ මොකද්ද? මධ්‍යස්ත. එතකොට ඒ ස්වභාවය උපේක්ඛා ඉන්ද්‍රිය. මොකක්ද? ඒ උපේක්ෂාව කර්මයෙන් සකස් වෙච්ච එකක්. මේ ඉන්ද්‍රිය 22ම කර්මයෙන් සකස් වෙච්ච ඒවා. හැබැයි ඒවා අපි හිතන්නේ මගේ කියලා හිතනවා මටයි කියලා ගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දකින්න ඕනේ කොහොමද? හිතන්න ඕනේ කොහොමද? කර්මයට අනුරූපව. කර්මයට අනුරූපව හිතන්න ඕනේ. කර්මයට අනුකූලයි මේවා. අපට ඕන හැටියට නෙමෙයි. කර්මය විසින් නිර්මාණය කරන්නේ කර්මය විසින්, ඇදගෙන යන්නේ කර්මය විසින්, නවත්තන්නේත් කර්මය විසින්. සෑම දෙයක්ම කර්මය නෙමෙයි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. සෑම දෙයක්ම කර්මය නෙමෙයි. මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවා නම් නියත වශයෙන්ම කර්මයෙන් සකස් වෙච්ච ඒවා. අනිත්‍ය තමයි සද්ධා ඉන්ද්‍රිය. සද්ධාව. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. දවැලට යම් ආකාරයක තුනුරුවන් කෙරෙහි පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම ඇති කරගත්තේ මේ භවයෙන් වෙන්නත් පුළුවන් හැබැයි පෙර සංසාරයෙන් අරන් ආවෙන්නත් පුළුවන්. ඒ සංසාරයෙන් අරගෙන ආපු සද්ධාව දැන් වැඩි දියුණු කරගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඔකේ අග්‍රඵලය තමයි නිවන. සද්ධාව කියන්නේ ධනයක්. සද්ධාව කියන්නේ බලයක්. සද්ධාව නැතුව මුකුත්ම කරන්න බෑ. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ප්‍රසාදය. සිතේ ඇති වෙන ස්වභාවයක්. නාම ධර්මයක් මේක. සද්ධාව කියන්නේ නාම ධර්මයක්. අර කලින් සඳහන් කර ඉන්ද්‍රිය ධර්ම අර පහම නාම ධර්ම. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියන පහම නාම ධර්ම. තොර චක්කුසෝත ගාන චිව්වා කාය කියන ඒවා රූප ධර්ම. ස්ත්‍රී පුරුෂ කියන ඒවා රූප ධර්ම. ජීවිතේන්ද්‍රිය කියන එක රූප ධර්ම. මන කියන එක නාම ධර්මයක්. දැන් මෙන්න මේවත් තේරුම් ගත යුතුයි. මේ නාමයේ ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවා. ඒකට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඒතර සද්ධාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ඇති වෙන ස්වභාවයක් නේ සද්ධාව කියන්නේ. සිත තුළ ඇති වෙන යම් ස්වභාවයක් ඇද්ද ඒ සෑම ස්වභාවයක්ම නාම ධර්මයන්. අධ්‍යාත්මික බාහිර රූපවල ස්වභාවයක් තියෙනවා නම් ඒක රූප ධර්මයක්. සතර මහා ධාතු ගැන කතා කරනවා නම් ඒක රූප ධර්මයක්. ඒතර සද්ධාව කියන්නේ නාම ධර්මයක්. ඒතර සද්ධාව කියන නාම ධර්මය අපේ සිත තුළ ඇති කරගන්න ඕනි, වැඩි දියුණු කරගන්න ඕනිද නැද්ද? ඔව්. දැන් කොච්චරක් විතර හදාගෙන තියෙනවද? කොච්චර හදාගත්තත් කමන්නේ ඇයි? මේක ධනයක්. ධනයක් කියන්නේ ඔයාලා රැස් කරන ධනෙ නෙමෙයි මේ ධනෙ. මේ ධනෙ භවයෙන් භවයට ගෙනියන්න පුළුවන් ධනයක්. අහලා තියෙනවා සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං කියලා අහලා තියෙනවා. මෙන්න මේ ධන හත යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒත් දුප්පත් අය නෙමෙයි. ඒත් දිලින්දු නෙමෙයි. ඒත් තමයි ධනවත් අය. ඒත් තමයි පොහසත් අය. එහෙනම් ඒකේ පළවෙනි ධනෙ මොකක්ද? සද්ධාව නාම ධර්මයක්. ඒතර සද්ධා ඉන්ද්‍රිය ඒ කියන්නේ අධිපති නායකත්වය කර්මයේ විසින් සද්ධාව ඇති කළ දුන්නේ කර්මය කර්මය කර්මඵල විශ්වාස කළා තේරුම් ගත්තා අවබෝධ කරගත්තා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරේ ඇතිවෙන ප්‍රසාදය පැහැදීම ඒ තථාගතයන් වහන්සේගේ අතිශය නව අරහදි ගුණයන් මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මොනතරම් ශ්‍රේෂ්ඨ උතුම් පුච්චලෙද්ද ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ අන සමන්ගේ සිත තුළ ඇතිවෙන ඒ ප්‍රසාදය අරහන් ගුණය පිළිබඳව හොඳට විමසන්න. මේ සද්ධාව ඇති වෙන ක්‍රම මේ කියන්නේ. අරහන් නැමැති ගුණය හොඳට මෙනෙහි කරන්න. ඒ පිළිබඳව හොඳට සොයන්න. අරහන් කියන්නේ ඇයි කියන එක. සම්මා සම්බුද්ධයි කියන්නේ ඇයි කියන එක හොඳට හොයන්න. එයි මේ බුදුරජාණන් වහන්සේට මෙහෙම ඊ타මත්ම ශ්‍රේෂ්ඨ උතුම් ගුණ නාමයන් දීලා තියෙන්නේ. සම්මා සම්බුද්ධයි කියන්නේ ඇයි? විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ ඇයි? අෂ්ට විද්‍යාවන් 15 චරණ ධර්මයන්. එවැනි ගුණ එවැනි ඥාන ලෝකේ වෙන කාටවත් නැහැ. තවත් බුදුවරයෙකුට ඇරෙන්න. ඒ නිසායි අපි පහදින්නේ. ඒ තථාගත ගුණයට හා ඥානයට. සුගත කියන ගුණය ගැන හොයන්න. ඔය පොත්පත්වල තියෙන හොඳට හොයන්න, බලන්න. ලෝක විදු කියන්නේ අපි ඒවා කෙටියෙන් කියන වන්දනාමාන කරනකොට. සත්ත්ව ලෝක, සංසාර ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක. සියලු ලෝකයන් පිළිබඳව දන්නවා. බුදුරජාන් වහන්සේ එලෝක විදු අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි කියන්නේ ඇයි? ඕනම පුරුෂයෙක් দমনය කිරීමේ හැකියාවක් තියෙනවා. සත්ත දේව මනුස්සාන. දේව මිනිසුන් සියලු දෙනාට අනුශාසනා කරනවා සත්ත දේව මනුස්සාන. නිවැරදි අනුශාසනාව. බුද්ධ බුද්ධි අග්‍රඵලය ලැබුවා. භගවා ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කොහෙන් කවුරු කෙනාවත් ලබන්න සුදුසුයි. ආමිස පූජාවන් ප්‍රතිපatti. ඒ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපatti අනුගමනය කරන්න ඊටම සුදුසුයි. එවැනි ඒව පූජාවල් කරන්න සුදුසුයි. හිතන්න කල්පනා කරන්න හොයන්න. බුදු දහය ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. අනුස්සති 10ක්, අනුස්සති 3ක් මේ අනුස්සති 10න් 3ක්. කමඨහන් 3ක්. ඒ කමඨහන් තුනේ ඒ බලවත් බව තමයි සද්ධාව. ඒ තුල මෙනෙහි කරලා මෙනෙහි කරලා ධර්මය ගැන මෙනෙහි කරලා මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරලා සිත තුල උපදින ස්වභාවය නාම ධර්මයක් සද්ධා ඉන්ද්‍රිය කර්මේ ඒතොර බලවත් වෙන්නේ මොන කර්මේද කුසල කර්මයයි තුනුරුවන් කෙරේ ප්‍රසාදය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න සිත තුල බලවත් වෙන්නේ ප්‍රසාදය තුනුරුවන් කෙරේ ප්‍රසාදය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සද්ධා ඉන්ද්‍රිය වීරේන්ද්‍රිය අධිපති කර්මය. එතකොට මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක්ම වීරිය කළාද? දැන් අපි කොච්චර කල් වීරිය කළා තියෙනවද? දැන් මේ භවයේ කොච්චර කල්? පොයදාට විතරයි. නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවිත කාලය පුරාම සාරාංශක කල්ප ලක්ෂයක් ලබාගත් සෑම ජීවිතයක ඒ ජීවිත කාලය පුරාම වීරියක් කළේ කවදාරි උතුම් වූ සම්බෝධියටපත් වෙනවා කියන. එහෙනම් වීර ඉන්ද්‍රිය නූපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් අයින් කරනවා. නූපන් සමත විදර්ශනා උපදවන්න උපන් සමත විදර්ශනා දිනු කරන්න. නූපන් කෙලෙස් උපදවන්න එපා උපන් කෙලෙස් අයින් කරන්න. වීරය මේක ඕනි භවෙන් භවයට භවෙන් භවයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි. මේ භවයේ වීරිය වීරිය අවසානයක් දකින්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් සමවයම. එහෙනම් වීරිය කියන එක ඉන්ද්‍රියක්. සද්ධා වීරිය. සති සතිය කිව්වේ 100ට. නාම ධර්මයක්. ତර මේ නාම ධර්මය කොහොමද පවත්වන්නේ? නාම ධර්මයන් තුලත් පවත්වනවා රූප ධර්මයන් තුලත් පවත්වනවා. කාය කායानुපස්සී විහෙරති කිව්වොත් සති නැමැති නාම ධර්මයේ රූප ධර්මයන් කෙරෙහි පවත්වනවා. කාය කායानुපස්සී විහෙරති. කායයිති රූපේට. ତර සතිය කියන්නේ නාම ධර්මයක්. සිතින් විමසන ශරීරයේ ස්වභාවය, අධ්‍යාත්මික බාහිර ලෝකයේ පිළිබඳව ස්වභාවයන් විමසනවා. කාය කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. ତර සිහියෙන් සිය නැමැති නාම ධර්මයෙන් වේදනාව නැමැති නාම ධර්මයන් පරීක්ෂා කරනවා. කර්මය මේකට මූලික වෙලා තියෙනවා. පෙර සංසාරේ පුරුදු කරගෙන ආපු ඒ භාවනාවන් සතර සතිපට්ඨානය මේ භවෙත් වැඩි දියුණු කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරදී. උතර සති නැමැති නාම ධර්මයෙන් සිතේ ස්වභාවයන්. ඒ සිතේ ස්වභාවයෙන් උත් නාම ධර්මයන්. ඒ පිළිබඳව විභාග කරන පරීක්ෂා කරන. කර්මයෙන් කර්මයෙන් කර්මය පෝෂණය කරනවා. පෙර කුසලයේ බලයෙන් සද්ධා නැමැති ඉන්ද්‍රිය, වීරිය නැමැති ඉන්ද්‍රිය, එතකොට සති නැමැති ඉන්ද්‍රිය, එතකොට සති නැමැති ඉන්ද්‍රියෙන් මෙනෙහි කරනවා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒ ධර්මයන් නීවරණ වශයෙන්, නිස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, සප්ත බොජ්ජංග වශයෙන් මෙනෙහි කරනවා. එතකොට සති ඉන්ද්‍රිය සද්ධා වීරි සති සමාධි සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය සිත එකඟ බව තන්පත් බව වැඩෙනවා සතර සතිපට්ඨානය තුළ සද්ධා වීරි සත් සමාධි ප්‍රඥා ප්‍රඥා ප්‍රඥා වැඩෙනවා සත්‍ය අවබෝධ වෙනවා එහෙනම් සද්ධා වීරි සත් සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම අනිත් ධර්මතා තුන කියන්නේ කාලය අවසන් වෙලා තිනවා. ඒ ධර්මතා තුන ඒ තමයි වටිනාම ධර්මතා තුන. අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. ඔකට න උච්චාරණය කරන්න තපහසෙයි. අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතාව ඉන්ද්‍රිය. අනඤ්ඤා අනඤ්ඤ තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. සෝවන් මාර්ගසිත. ඒක ඒක ඊගව ධර්ම දේශනාදී කියනවා. සෝවාන් මාර්ගසිත. අඤ්ඤේන්ද්‍රිය කියන්නේ සෝවාන් ඵලසිත, සකෘදාගාමි මාර්ගසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරහත් මාර්ගසිත. අඤ්ඤේන්ද්‍රිය. මේකත් කර්මයට අයිති එකක්. කරගෙන ආපු කුසල කර්ම කුසල කර්මවල අතිශය උච්චතම අවස්ථා. අඤ්ඤතාවි. අඤ්ඤතාවි කියන්නේ අරහත් ඵලය. රාතන් වහන්සේට කියන නමක් අඤ්ඤත්තාවි කියන්නේ. ඒ ටික ඊළඟ ධර්ම දේශනාවේදී කියනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡ මිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි